දැන් අපිට අදත් තවත් අවස්ථාවක් ලැබිලා තිනවා මේ කට්ටියම එකතු වෙලා පරයන්ක භාවනාවක යෙදෙන්න. අලුතෙන් ආපු කීප දෙනෙකුත් ඉන්න බව සඳහන් කළා. ඉතින් අපි මෙතෙන්දි කරන්න පුළුවන් තරම් වර්තමාන මොහොතේ ජීවත් වෙන්න උත්සාහ දැරීමක්. අපේ හිත නිරන්තරයෙන්ම අතීතයේ සිද්ධ වෙච්ච දේවල් ඔස්සේ යන ස්වභාවයක් තියෙනවා. ඒවා මතක් කරමින් ඒවැයම කල්ගත කරනවා. ඒ හරහා අපේ හිතේ කෙලෙස් වැඩෙනවා. ඊළඟට අනාගත අනාගතේ වෙන්න පුළුවන් දේවල් සම්බන්ධයෙන් අපේක්ෂා සහගතව එහෙම නැත්නම් වෙන්න පුළුවන් කියලා අපි හිතාගෙන විවිධාකාර අන්දමට අපේ හිත අනාගතයත් ඇසුරු කරනවා. ඒව හරහාත් හිත ව්‍යාකූල වෙනවා. ඊළඟට බොහෝම හිත සංකීර්ණ වෙනවා. පැටලෙනවා. ඉතින් මේ විදිහට අපේ හිත දුරගෙන යනවා. ඉතින් මේ අතීතයෙන් අනාගතයෙන් දෙකෙන් මුදවගෙන වර්තමානයට ගන්න තමයි අපේ උත්සාහයක් තියෙන්නේ. එතකොට මේ සතිමත් භාවය දියුණු කරද්දී නිරන්තරයෙන්ම මේ වර්තමානයේ තියෙන අරමුණකට තමයි අපි මුලින්ම පටන් ගන්න. දැන් මේ කය නිරන්තරයෙන්ම තියෙන වර්තමානයේ. අපේ හිත කොයිතරම් අතීත අනාගත කාල දෙකට ගියත් අපි මේ කයට බැහැ අනාගතේවත් අතීතේවත් ජීවත් වෙන්න නිරන්තරයෙන්ම මොහොතක් මොහොතක් පාසා මේ තියෙන හේතුන් හරහා මේ ශරීරය ඇති වෙලා නැතිලා යනවා. මේක එකපාරට දින නොතනුනත් ශරීරය නිරන්තරයෙන්ම තියෙන්නේ වර්තමානයේ. ඉතින් අපිට පුළුවන් මේ ශරීර නිරන්තරයෙන්ම වර්තමානයේ තියෙන මේ ශරීරය අපේ හිතත් වර්තමානයට ගැනීම සඳහා යොදා ගන්න. ඒක තමයි අපි මුලින්ම කරන අභ්‍යාසය. ඉතින් ඒක අපි සක්මන් භාවනාවෙදිත් කරනවා, ඒක අපි පරයන්ක භාවනාවෙදිත් කරනවා. පුළුවන් තරම් ඊළඟට අනෙකුත් එදිනදා කටයුතු වලදීත් මේ දේම කරන්න උත්සාහත් වෙනවා. සක්මන් භාවනාවදී එතකොට අපි පාදයක් පාදයක් පාසා පොළවේ ස්පර්ශ වෙනකොට එතන එතන හිත තියාගෙන එතනට එතනට හිත පවත්වමින් අපි වර්තමානයේ හිත පවත්වන්න උත්සාහත් වෙනවා. අතීතයට ගියොත් අනාගතයට ගියොත් නැවතත් හිමීට අරගෙන ආයෙත් මේ වර්තමාන මොහොතේ තියෙනවා. ඒ විදිහමයි ඉඳගෙන කරන භාවනාවේදීත් අපි මේ කයට හිත තියාගෙන කය ඇතුලේ හිත පවත්වමින් උත්සාහයක් දරනවා. පුළුවන් ද අපිට මේ කය පාවිච්චි කරන්න හිත රැඳවීමේ උපකරණයක් වශයෙන්. එහෙම ඉන්නකොට ඉන්නකොට තේරෙනවා මේ කයේ નિરાයාසයෙන් සිද්ධ වෙන යම් යම් ක්‍රියාවලීන් තියෙනවා. අන්නේ નિરાයාසයෙන් සිද්ධ වෙන ක්‍රියාවලියකට අපේ හිත යොදා ගන්න පුළුවන් නම් නැත්නම් සම්බන්ධ කර ගන්න පුළුවන් නම් අන්න අපිට පුළුවන් උදාහරණයක් වශයෙන් මේ කය නිරන්තරයෙන්ම નિરાයාසයෙන්ම අපගේ අනුදනුවක් නොමැතුවම හුස්ම ගන්නවා. ඒකට අපි අත දාන්න ඕනෙත් නැහැ. අපි නිදාගත්තත් මේ කය හුස්ම ගන්නවා. මේ කයට හුස්ම ගන්න දීලා ඒ කය කරන ඒ ක්‍රියාවලිය අපි සතිය දියුණු කිරීම සඳහා භාවිතා කිරීමත් නැත්නම් පාවිච්චි කිරීමත් තමයි කරන්නේ. හැම හුස්ම රැල්ලක් ගානෙම අපේ සතිමත් භාවය සුළු ප්‍රමාණයක් වර්ධනය වෙනවා. හරියට අපි මොට්ට වෙච්ච මේ පිහියක් කැත්තක් මුවත් තිනකොට ඒ මුවත් ගලේ අපි මේක අතුල්ලන වාරයක් පාසා සුළු ප්‍රමාණයක් අන්න ඒකේ මුවත් භාවය වර්ධනය වෙනවා. නැවත නැවත අපි අතුල්ලනවා නැවත නැවත සුළු ප්‍රමාණයක් මේ සති මේ මුවහත් බව වර්ධනය වෙනවා. අන්න ඒ වගේමයි අපේ මේ හිතේ තියෙනවා යම් සතිමත් භාවයක්. ඒක හැබැයි මොට්ට වෙලා තියෙන්නේ. මුට්ටස් සතියක් තියෙන්නේ. ඒක එනවා යනවා. මේක දිගට පවතින සතියක් නෙමෙයි තියෙන්නේ. ඒ නිසා බුදුහාඳුර කියලා මේ දැනට හොඳින් සකස් නොවෙච්ච නැත්තම් තියුණු නොවෙච්ච මේ සතිමත් භාවය මේ වර්තමාන අරමුණක් පාවිච්චි කළා කායික අරමුණක් පාවිච්චි කළා වර්ධනය කිරීම සඳහා අපිව යොදවනවා. ඒ නිසා අපි හුස්ම රැල්ල පාවිච්චි කරන්නේ අපේ මේ තියෙන සතිය දිනු කරගන්න, සමාධිය දිනු කරගන්න, ප්‍රඥාව දිනු කරගන්න. මේක මේ හොදු උපකරණයක් පමණයි. ඉතින් අපි ඒ කාරණේ මතක තියාගත්තාම අපිට හරි පහසුයි මේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා තේරුම් ගන්න. නැත්නම් අපි හිතනවා මොකද්ද මේ හුලන් දිහා බලන් ඉඳලා ඇති වැඩේ කියලා. නමුත් ඒකෙන් වෙන්නේ අපේ ඇතුලේ තියෙන ගුණධර්ම දියුණු වීමක්. ඒ වගේමයි අපේ හිත වර්ධනය වෙනවත් එක්කම මේ සුලං රැල්ලේත් යම් යම් වෙනස්කම් සිද්ධ වෙනවා. මොකද හිත බොහොම වික්ෂිප්ත නම් එතකොට මේ සුලං රැල්ල එක විදිහකට හැසිරෙනවා. හිත බොහොම තැම්පත් වෙලා නම් එතකොට මේ සුලං රැල්ල බොහොම ශාන්ත වෙලා ඒකත් තැම්පත් වෙන ස්වභාවයක් තියෙනවා. එතකොට අපේ චිත්ත ස්වභාවය මේ සුලං රැල්ලේ යම් ආකාරයකට පිනුඹුම වීමකුත් සිද්ධ වෙනවා. එතකොට මේ දෙකේ යම් සම්බන්ධයකුත් තියෙනවා. ඒතර මේ විදිහට අපි හොඳට සුලංග රැල්ල පාවිච්චි කරනකොට අපේ සතිය දිනු කරන්න දන්නේම නැතුව හිත සමාධිමත් වෙනවා, හිත එකඟ වෙනවා. අපි නොහිතපු විදිහේ අත්දැකීම් අපිට ලැබෙන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට අපි ටික ටික ක්‍රමක්‍රමයෙන් මේ ಗುಣධර්මයන් දිනු කරගෙන හෙමින් යන ගමනක් තමයි තියෙන්නේ. මේකට කාලයක් ගත වෙනවා. ඒ හින්දා ටිකක් ඉවසීමෙන් කරගෙන යන්න වෙනවා. මුල් කාලෙත් ඉතින් හරිම අමාරුයි. මොකද කයෙන් කිසිම සහයෝගයක් ලැබෙන්නේ නැහැ. කය නිරන්තරයෙන්ම රිදුම් කැක්කුම් දෙනවා. කකුල් දෙක නවන් ඉන්නත් අමාරුයි. එක තැන ඉන්නත් අමාරුයි. ඉතින් එතකොට ඉතින් හරි ටිකක් අමාරුයි. ඉතින් ඉරියව්ව පොඩ්ඩක් වෙනස් කළා කමක් නැහැ. හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්න කාල පරිච්ඡේදය වැඩි කරගන්නවා. මොකද කයින් තාම හොඳ සහයෝගයක් නොලැබෙන නිසා. හැබැයි කාලයක් යනකොට මේ කයත් හුරු වෙනවා ටිකක් මේ කකුල් දෙක නවාගෙන ඉන්න, එක තැන හිඳගෙන ඉන්න. නැත්තම් සක්මනක යෙදෙන්න, නිවිහැනහිල්ලේ තමන් එක්ක ඉන්න හිත හුරු වෙනවා. නැත්තම් ඉතින් අපිට හරි අමාරුයි තනියෙන් ඉන්නත්. පොඩ්ඩක් ඉතින් පාළු ගතියක් දරන ගමන් අපි කාට හරි හොන්න දුරකථන ඇමතුමක් දෙනවා. නැත්තම් SMS එකක් යවනවා. ඉතින් নানা ප්‍රකාර දේවල් කරලා අපි මේ පාළු ගතිය අයින් කරගන්නවා. නමුත් ටික ටික අපි මේ භවනාවක නිරත වෙන්න නිරත වෙන්න අපිටම තේරෙනවා කොහොමද මේ හුදකලා වෙන්නේ? කොහොමද මේ තමන් එක්කම ඉඳමින් තමන් තුලින්ම සතුටක් ජනිත කරගන්නේ? කොහොමද නිරාමිස ප්‍රීතියක් අවදි කරගන්නේ කියන කාරණේ. අපි අන්න ඒ වගේ පාරක තමයි ඉතින් යන්න තියෙන්නේ. මේ වර්තමාන මොහොත ඊටාම සරලයි. මේ වර්තමාන මොහොත ඊටාම සරලයි. නමුත් අපේ හිත කිසිසේත්ම මේ සරල භාවය අගය කරන්නේ නැහැ. ඒ නිසා හරීම අමාරුයි මේ වර්තමානයේ තියෙන ඊටාම සරල අරමුණක මේ හිත පවත්වන්න. හිත හරීම කැමති විවිධාකාර සංකීර්ණ දේවල් වල පැටලි පැටලි තව තව වික්ෂිප්ත වෙන්න තව තව සංවේග වෙන්න කනගාටු වෙන්න හිත හරි කැමති. නොදැනුවත්වම අපේ අපේ හිතේ ඒ වගේ ස්වභාවයක් තියෙනවා. ඉතින් අපි මේ කාරණාවන් තේරුම් අරගෙන උත්සාහයක් දරන්න වෙනවා කොහොමද මේ හිතේ තියෙන ඒ අපිටම හානි කර අපි අකමැති වුණත් නැත්නම් අපි අපිට තේරුණත් හානි කරයි කියලා වළක ගන්න තරම් අමාරු මේ වගේ හිතේ තියෙන මේ නැඹුරු නැත්නම් හිතේ තියෙන වැරදි පුරුදු කොහොමද අඩු කරගන්නේ කියලා. ඉතින් ටිකක් මේක හිමින් යන ගමනක් ඉතින් අපි ටිකක් විශ්වාසයෙන් යන්න වෙනවා මුලදී. මොකද තාම අපිට අත්දැකීම් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ විශ්වාස කරගෙන ධර්ම රත්නය විශ්වාස කරගෙන කල්යාණ මිත්‍රයන් විශ්වාස කරගෙන යන්න වෙනවා. මොකද අපිට තාම අත්දැකීම් නැති නිසා. හැබැයි ටික ටික ටික ටික ඉස්සරහට යනකොට Tamanටම පොඩ පොඩ අත්දැකීම් ලැබෙනවා. ඔන්න එතකොට හොඳට විශ්වාසය ගොඩනගෙනවා. එතකොට ඔන්න Tamanටම ප්‍රත්‍යක්ෂයක් බවට පත් වෙනවා. එතෙක් ඉතින් අපිට ටිකක් අනිත් අය මත යම් පමණක ශ්‍රද්ධාවක් ඇති කරගෙන බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් ඇති කරගෙන යන්න වෙනවා. ඉතින් මේ බඳු ගමනක් තමයි එතකොට මේ භාවනා මාර්ගයේ සිද්ධ වෙන්නේ. එමනම් අපි අද සියලු දෙනාම මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනය ගැනීමට උත්සාහත් වෙමු. එමනම් අපි පරයන්ක භාවනාව සඳහා ටිකක් හරි පරිගැලේ වාඩු වෙමු.